මම අපේ පක්ෂකාවත් වැරදක් කොළොත් ආරක්ෂා කලන ඉතිහාසි නම්ම ඩිෆෙන්ඩර් වලින් කෙනෙක් පැහරගත්තා කියලා හිරුනිකා ප්‍රේමචන්ද්‍රට විරුද්ධව පක්ෂෙන් කතා කළේ මම ඉතින් මං කියවක වැරදි වැඩක් කියලා. දැන් ඊයේ group meeting එක තිබුණා room number 2 එකේ පාර්ලිමේන්තුවේ. එතන ගරු අගමැතිතුමාම චෝදනා කළා ජෝන් අමරතුංග මහත්මයාට. එතුමා කිව්වා හිතුමතේ පාරවල් හදන්නෙත් නැහැ. හිතුමතේ මන් තීරු කලවුපගත් වැරදි කියලා. කට්ටිය විශ්වාස අපිට කිව්වා. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා චෝදනා කළා ජෝන් අමරතුංග මහත්මයාට. මගෙත් ඒ චෝදනාව තියෙනවා ජෝන් අමරතුංග මහත්මයා මහත්මයා මෙවැනි දේවල් කරපු එකෙන් අපිට මේ යහපාලන ආණ්ඩුවට කැනලා. ඒක එතුමා මායකතර අහ වුණත් එතුමා මගේ දිස්ත්‍රික්කේ නායකයා වුණත් මට ඒක කියන්න කොන්දක් තියෙනවා.